ස්වාමීන් වහන්සේගේ ආශ්‍රයයි සදා බුද්ධ ධර්ම පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලම් දෙනායි සදා තැන්පත් වෙලා සාදුකාරය පවතුන. සාදු සාදු සාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නතං දල්හං වන්දනමාහු ධීරං යතා යසං දාරුජං පබ්බජං ච සාරත්තරත්තෝ මණිකුණ්ඩලේසු උත්තේසු දාහේසු ච යා අපේක්ඛාති සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදා පුච්චම්පාරම් පින්වත්නි අපි අද දවසක් මේ මානසික කාර්යයක් සඳහා සත්‍ය ප්‍රතිව සඳහා සම්භාවනාවක් සඳහා ගත කළා. ඉතින් වගේ හිතක් හදන්න වැඩ වෙලාවක ඒකට කීව පැත්තකින් අනුග්‍රහ කරන්නයි කියලා සර්වඥාන්ති දේශනා කරලා තියෙනවා. ඒකෙන් සීල අනුගහිතේ වශයෙන් අපි විශේෂයක් කරලා අටසේ සමාද වුණා සමාදන් වෙලා අපි හිත අලුත් කරගත්තා අපි වැඩකට පේන සූත්‍ර වෙන වෙලාවක් කියලා ඊට පස්සේ සුතානුකයිතේ කියලා එකක් තියෙනවා ඒක අපි සාමාන්‍ය ස්වභාවයෙන් වචනෙන් කියලා බලනිල්ල දැන් මේ පැය අපි කාට බලාපොරොත්තු වෙන්නේ සුතානුකයිතේ සඳහා ඒ වගේම සර්වඥාන්සේ අගේ කලතාව කරලා තියෙනවා සාකච්ඡානුකයිතේ කියලා ඒ සඳහාත් අපි තවදානේ පස්සේ වැඩි කර්මාන්ත වැඩිලාවක් ගත්තා. ඊට පස්සේ සමාධි අනුකරිතේ සහ විපස්සනා අනුකරිතේ කියලා චිත්ත භාවනා ප්‍රඥා භාවනා වැඩිම කරනවා. ඉතින් ඒක අර චිත්ත භාවනාවට නැත්නම් සමාධියකට මුළු දීලා තුඩු දීලා භාවනාවක් කරන කලින් ප්‍රඥා භාවනාවක් කරන කලින් සම්ප්‍රදාන කුල ක්‍රමේ තමයි සීලයක සමාදන් වෙලා අවශ්‍ය සූත්‍රමය ඥානය ඇතුව ධර්ම සාකච්ඡාමය ඥානය ඇතුව වැඩිට බහිනේ. ඉතින් මේ පහෙම අපි කරන්නේ තම මොහුකුරාව ගත නැති ඒ චේතු විමුක්තිය පඤ්ඤා විමුක්තිය මොහුකුරාව ගැනීම කරන ප්‍රයත්නයක්. ඉතින් ඒකදී අපි බොහෝ විට සර්වචන් වහන්සේ විසින් ඒ අවස්ථාන කුලව දේශනා කරන ද සූත්‍ර සූත්‍ර කොටස් ඉදිරිපත් කර ගන්නවා අපේ සුතමේ ඥානය වැඩි කිරීම සඳහා මම ඒ සඳහා නිකාදාත්මේ තෝරගත්තා මේ පිළිසෙට බාහකට මාසුකා වශයෙන් ඉතින් මේකේ ගිහි කෙවල ගත කරන බණ භාවනාවේදී වැඩ කරන බලාපොරොත්තු නැත්තඳ ධර්මීය පිළිබඳව විදා දැක්වීමක් ගිනහැර පෑමක් සිද්ධ වෙනවා ඒ සිදුවීම සර්වජන් වහන්සේගේම වමනාවෙන් දේශනා කරපිරක් නෙවෙයි සර්වඥාන්සේ ජීවමාන කාලේ ධර්මාන කාලේ හිත වෙච්ච සිද්ධියක් නිදානයක් පසුබිමක් ඇතුවයි මේක සර්වඥාන්සේගේ ශ්‍රී මුකේට නැරුණේ ඒ නිසා ඒ නිදානය ඒ පසුබිම ඉතිහාසයේ පොඩ සාකච්ඡා කර ගැනීම අපට පුළුවන් වෙනවා මේ කතාවේ තියෙන අදහස අපේ ජීවිතවලට ලං කර ගැනීම සඳහා සවචනාසි සවත්නෝතිතරාමේ පුරුදු පරිදි ඒ බුද්ධ කෘත්‍ය කරන කාලේ සංඝයා වහන්සේලා නිතරම වාගේ පින්න පාති වඩිනවා ශබත් වලට ඒ වගේමකොට සමහර සංඝයා වහන්සේලා ඒ කොසල් රජුගේ රාජසේවය කරන මුලාදායන් කෙනෙක් යාළු වුණා. එයාලා ගෙදර දාන දෙනවා, ඉන්න පාට බෙදනවා. මේ මුලාදායන්ගේ රස්සාව කිව්වේ දඟල් ගේ නැත්නම් ඊළඟ ගෙදර සිපිරි ගේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ දාසක් ඇහුවා ස්වාමීන් කීපනවා අපිට බැරිද ඒ සිපිරි ගෙට ගිහිල්ලා ඊළඟ ගෙදරට ගිහිල්ලා ඊට කාර්ය කරන්න කියලා. ඉතින් ඒක උඩ මුලාදායන් කොට සාමාන්‍ය කරන දෙයක් නෙවෙයි. නම ස්වාමීන් වහන්සේගේ හිම නිසා අපි බලන්න යන දෙන්නම් කියලා. ඉතින් ගියාට පස්සේ පෙන්නවා ඒ ඒ වැරදි වලට ඒ ඒ අත්තන්ට ඇඟ බැඳලා කරදර කරලා දඬුවම් දීලා ඉන්න හැටි. ඉතින් සමහරු යකඩ දාමල් වලින් බැඳලා අවුලාලා ඉන්නවා. තව සමහරු දඬු ගතිය ගාලා අතපය දිගහැරලා ඉන්නවා. තව සමහරු කිත්තක් අහුලින් බැඳලා හන පැහැදි වලින් බැඳලා දාලා ඉන්නවා ඒ මිනිසුන්ට උදේ ඉඳලා හැන්දෑව වෙනකම් හැන්දෑව ඉඳලා උදේ වෙනකම් ඒ වද බන්ධනය දැකලා අර ස්වාමීන් වහන්සේලාට විශාල සංවේගයක් පහළ වුණා අනේ අපිට මේ විදිහට ගත කරන්න පුළුවන් වුණාට පුරවැස් භාවය තුව ස්වාධීනව මේ අම්ම මැරිතුලට ආවුණාට පස්සේ ආදිනීචයට ආවුණාට පස්සේ මොන තරම් කරදර සහිත ජීවිතයක්ද තියෙන්නේ මනුස්සකම ලැබිලා ඒ ඉරේ වටනා රාගදී වැටෙනවා කියලා මේක ඇති වෙච්ච චිත්ත ශෝකය නිසා මේ ස්වාමීන් වහන්සලා සවතනාසේ හම්බෙලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපි දැක්ක මෙන්න මේ විදිහට වද බන්ධනයට ලක් වෙච්ච මිනිස්සුયો දැක්කට පස්සේ ඇතුල්ච්ච සමයෙන් අධ්‍යාන්නේ මේ වගේ මේ රාජ නීතියට අහුවෙලා රාජදනුවන් ලැබලා ලාගන මේ බන්ධන වලට මීටත් වැඩි බන්ධනයක් මේ ලෝකේ තියෙනවා කියලා. අපිට පේන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අදහසල හැටියට මේක බරපතල බන්ධනයක් කියලා. එතකොට තමයි සර්වචනාසි මිගතාව ඉදිරිපත් කරනු කරන්නේ නැත්නම් දල්හං බන්ධනමාව දීරා. මේ ඔබලා වහන්සේලා කියන මේ බන්ධනය දැඩි බන්ධනයක් කියලා දීර්ඝව විසින් ප්‍රාඥයෝ විසින් සලකන්නේ නැහැ. ඔබ ඔබතුමාලා තකබෝය යකඩින්කට ගහලා කියන, දානපන්දිය ගහලා කියන, පිටක් කබෝලින්කට ගහලා කියන එක දැඩි බන්ධනයක් විදියට දීනයන් වහන්සේලා විසින්, ප්‍රාඥයන් වහන්සේලා විසින්, ඥානවත්යන් විසින් නම් කරන්නේ යදා යසං තාරුජං පබ්බජං ජෝයිකින් විදියට යකඩින් දානපදින් ලනුලින්කට ගහුවට දැඩි බන්ධනයක් කියලා උදාහරණ උත්පන්න වහන්සේලා කියන්නේ සාරත්තරත්වෝ මණිකුණ්ඩලේසු යම් කිසි කෙනෙක් මුතු මණික් කුණ්ඩලාභරණ කෙරෙහි දැඩි පැතිච්ච ආසාවක් තියෙනවා නම් රාගයෙන් රත් වෙලා ඒ වගේ භූතලේ වශයෙන් අල්ලගෙන ඉන්නවනම් පුත්තේසු ධාරේසු ච යාපේක්ඛා තමයි දරුවන් පිළිබඳව අහුවන් පිළිබඳව දැඩි අපේක්ෂාවකින් අපි ගත කරනවා නම් ඒතම් දරිහං බන්ධනමාව තීරා. අන්න ඒකටයි ඉහිණයන් වහන්සේලා දැඩි බන්ධනයක් කියලා කියනවා. කොයි විදිහට දකඩෙන් බැඳකට දනුපතිකවට නැත්නම් කවෝලින් බැඳක් නෙවෙයි තම තමන්ගේ චංචලවත් නිච්චල වස්තුන් කෙරේ යම් අපේක්ෂාවක් තියෙනවා නම් ඒ තියෙන රාගී කියන සංඛානාවෙන් බැඳෙන බැඳිල්ල තමයි ඒ තන්දල්ලම් බන්ධනමාව දීලා ඉදිරියන් වහන්සේලා විසින් අන්න ඒකට දැඩි වන්දනයයි කියලා කියනවා ඕකාරිකම් සිතිලං තුප්පමුච්චා එව්වා අර මුතුමැණික් නම් අයින් කරනවා දුවාදරුවෝ නම් මේ වගේ දවසක දෙකකට වෙන් වෙන්න පුළුවන් නමුත් ඒකට තියෙන අපේක්ෂාව ඒක පිළිබඳ තියෙන බැඳීම මොන විදිහකට කරවන්නේ නැහැ මේ තාමත්ම සූක්ෂමයි අයින් කරන්න ඕන වුණත් අයින් කරන්න ඒ බැඳීම එළවෙලව පහර දෙනවා. ඒ තප්පි චක්කාණ පරිබ්බජාති. ඉතින් යම් කිසි කෙනෙක් එකම වස්තු සහ වස්තු කාමයේ යම් වස්තු වලට මුතුමැණික් වලට දුආදාර වලට ගේදර වලට කියන කාමයට අපි වස්තු කාමයේ කියලා කියනවා. මේ දේවල් වලට කාම වස්තු කියලා කියනවා. නමුත් ඉහළදී බොහොම බලවත් කිලේශ කාමී. ඒවා පිළිබඳව තියෙන අපේක්ෂාව, ඒවා පිළිබඳව තියෙන සියුම් බැඳිලිට අපේක්ෂායි. අන්න ඒව අත්හැරලා යෑම තමයි මේ සර්වචනාසිකින් අනුමත කරන්නේ අපිට කාය වේක වශයෙන් අපිට తాවකාලිකව හෝ එහෙම නැත්නම් කිසි කෙනෙකු දවකින් හෝ අර කියන වස්තු අර කියන වස්තු කාම වස්තු අයින් කරන්න පුළුවන්. නමුත් ක්ලේශකාමයේ අයින් කරනවා කියන එක අමාරුයි. අන්න ඒ මොත් අයින් වුණාට පස්සේ ඒකට කියනවා කාය විවේක නෙවෙයි චිත්ත විවේක කියලා. අනපේක්ෂිනෝ කාම සුඛං පහය. ඒක නා කාමය පිළිබඳව වස්තුකාම වශයෙන් හෝ ක්ලේශකාම වශයෙන් පිළිබඳ අපේක්ෂාව අතහැරලා අනපේක්ෂාව ප්‍රතිප්‍රව ඇති කරගන්න පස්සේ තමයි මේ කියන චිත්ත විවේකය ලැබෙන්නේ. ඒක නිසා කාය විවේක චිත්ත විවේක කියන මේ தত্ত্ব දෙක අපිට මේ ගාතාව හරහා මේ වචනේ සඳහන් වුණාට මතු කර ගන්න පුළුවන් වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ කියන දෙක අතර වෙනස මතු වෙනවා ඒ වගේම මේ වගේ පිළිසක් මේ වගේ කාලයක් වෙන් කරලා ඉවත් කරවලුදී නෑදෑයින් වස්තුන් වෙන වෙලාවට පස්සේ මේ වගේ විවේක ස්ථානයක් ලැබිලා භාවනාවට නඟුරු පිටසක් ඇසුරු කරමින් අර කියන සීලානුකරිතය සුතානුකරිතය සාකච්ඡානුකරිතය දුන්නා පස්සේ ඒ සමත අනුකරිත කර ගන්න බැරි වෙන්නේ මෙතනදී ඉස්මතු වෙන ප්‍රධාන වශයෙන්ම නිවන ධර්ම පහ. අපි වට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. ඒ පරිඋත්ථාන කෙලස් වලින් විනිර්මුක්ත වෙච්ච හිත සිත ප්‍රවෘත්ති යම් වෙලාවක ඒ කාම ඡන්ද ව්‍යාපාද චීන මිත උද්දච්ච කුච්ච චිකිච්ඡා කියලා බෞද්ධයාට ප්‍රසිද්ධ මේ කාම ඡන්දයෙන් මේ නිවර්ණයෙන් වෙන් වෙනවා කියනක කොච්චර අමාරුද අන්නේ වෙන් වෙච්ච හිත තමයි චිත්ත විදී කියලා වුණා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට හටන් දෙකක් කරන්න වෙනවා. එකක් තමයි ඒ කාම වස්තුන්ගෙන් සහ වස්තුකාමයෙන් වෙන්නේ. ඒ වල කාම ගුණ කියනම සඳහන් කරලා තිනවා. උපදී කියනම සමහර ගැඹුරේ සම්බන්ධ කරගෙන අපි සංසාර පුරාවට හම්බ කරගත්ත දේ තමයි ඒ කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග සම්පatti කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති සම්පatti ඥාති පරිවර්ත භෝග පරිවර්ත කියලා මේ කියන්නේ. ඒ ඥාති පරිවර්තයේ සහ භෝග පරිවර්තය අතහැරීම අපි අභිනිෂ්ක්‍මණය කියලා කියනවා අතහැර දැමීම කියලා. නමුත් එතන කායික විවේකයක් විතරයි අපට ලැබෙන්නේ. කායික විවේකයේ ලැබුණාට පස්සේ ශමතානුගහිත විපස්සනානුගහිතේ වාසයේ කෙනෙක් වාඩි වෙලා තමන්ගේ හිත ඒ පරිඋත්ථාන කෙලෙසකින් නැත්නම් නීවරණයෙන් තොර කරන්න උත්සාහ කරන පස්සේ පුදුමාකාර දෙලොක් අතර හිරවීමක් සිදු වෙනවා. අර تعلق කරලා පිටගෙන උපකාරයෙන් හරි කමන්නේ භෞතික වශයෙන් කායික වශයෙන් කාම ගුණයන්ගෙන් සහ වස්තුකාමෙන් අයිමුණ අතර ඒක හේවනල්ල ඉල්ලව ඉලව පාර දෙනවා. ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ නිවර්ණයන්ගෙන් තොර නැත්නම් දැඩි බන්ධනයකට අවිලා තියෙනවා. මේ බන්ධනයේ තියෙන දරුණුකම නපුර තමයි ඕන ඕනට අයින් කරන්න බෑ. අර කාම වස්තුන් යම් ප්‍රමාණයකට යම් කෙනෙකුට අයින් කරන්න පුළුවන් ඒ වුණාව කියනවා. නමුත් මේ නිවර්ණ ටික වුණා තිබ්බත් අයින් කරන්න බෑ. ඒවා එළවෙලව පාර වෙනවා. යම් කිසි දවසක මේ නිසා මේ බන්ධනයන් කෙරෙහි එහෙම නැත්නම් නිදාස නැතිකම කෙරෙහි වාල් භාවයේ කෙරෙහි දාත භාවයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙලා කෙනෙක් අර කාම ගුණයන්ගෙන් නැත්නම් වස්තු කාමෙන් වෙන වෙන උත්සාහ කළොත් පමණක් ඒ කෙනාට අර තාම සූක්ෂම වූ වහාරකම් සිතිලම් දුක්පංච ඊටාම අයින් කරන දුෂ්කර වූ තාම සූක්ෂම වූ මේ නීවරණයන් පිළිබඳව හැඟීමක් ඇති කර ගන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන ගැටේ තමයි ඒ වගේ <clears throat> තමයි ගිහි අතහැරලා ඇවිල්ලා මේ වගේ දවසක් වේවා සමානක් වේවා නැත්නම් මේ භික්ෂුන් වහන්සේලා වගේ සම්පූර්ණ ගිහි අතහැරලා හිටියා. අර නීවරණයන්ගේ තියෙන බලපෑම පිළිබඳ ਸਰවඥ විග්‍රහය බැලුවොත් කවදා හරි ඒ කෙනාට ඒ නීවරණයන් දුරු කරන්න නම් නීවරණයන්ට හේවණල්ල සපේන මූල වස්තුව වෙන කාම වස්තුන් කෙරෙහි වස්තු කාමයේ කෙරෙහි කාම ගුණයන් කෙරෙහි රැස්කරන අදහසින් නෙවෙයි අස්කරන අදහසින් බලන්න. එක තන් එක්කරම ලෝක මතයට එනකන් කියන ලෝකායත විශ්යන්ට අවිනතික් පුරුදු වෙච්ච දේවල් වලට අපි රැස් කරපු දේවල්, තාග්ගේ කරපු දේවල්, මම මාගේ කියපු දේවල් වලට සම්පූර්ණ විරුද්ධ යමක් ඒ නිසා මේ කටයුත්තට පරිශෝතගාමි ගඟ දිගේ ඉහළට යන ක්‍රමයක් කියලා සර්වඥන්තේ සඳහන් කරනවා. ඉතින් මේ ගමනට ගිය මේ අපේ පිරිසක් නැත්නම් ඒකට යම් ප්‍රයත්නයක් ගත්ත මේ පිරිසකට මේ වැඩේ කරගෙන යෑමේදී මතුවෙන ප්‍රධානම විහිළුව හාස්‍ය නැත්නම් ඒකේ තියෙන සූක්ෂමකම තමයි අර නීවරණ දකින්නකොට එවත් එක තරහයි. ඕ කෙනෙක් හිතන්න ඕනේ අපිට භාවනා කරනකොට තද බල කාම ඡන්දය කාම ආසාවක් මතුවෙන භාවනා පරියන්ති. ඒ වගේම කුද්වේෂයක් මතුවෙනවා උෂ්ණ සීතල නිසා හෝ සාද්ද නිසා හෝ හිතේ නිසා හෝ වේදනා නිසා හෝ එහෙම නැත්නම් ඔලෝ කඩා වෙන තරම් වැක්කෙන නිදිමතක් එනවා එහෙම නැත්නම් අතීතය ගැන ඉතාම දැක දැක හිත හිත කල්පනා වෙන කුකුච්ච කුකුස් කරගතියි යන උද්දච්චේ පහල වෙනවා මම හිත මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා ආමතේ හිතපයි අනාවිත සැලසුම් හදනවා එහෙම නැත්නම් සැකයක් පහල වෙනවා මම මේ ආපු ඊතානද ලෝකයේ හොඳම භාවනා මධ්‍යස්ථාන මේ ගුරුවරයාද හොඳම භාවනා ගුරුවරයා මේ කර්මස්ථානද හොඳම මට ගැලපෙන්නේ මේකද මේක සමතේද මේක විපස්සනාවද ආදි වශයෙන් තමයි මේ සම්පූර්ණ ඉඳලා ඉඳදී ඒක ගන්දසක් ඉතින් මේ කර්ම ආපුවාම ඒක මේ මේ විදියට සමහරට කොහොම හරි වෙන් කළපේ නැහැ ගුලියට පටලවිලා සංකීර්ණ වෙලා තමයි පේන්නේ. ඒක දකින්නකොට අඩු ගානේ මේ දේ මේ විදිහට දැක්කේ අර කාමවස්තුන්ගෙන් වෙන් වෙලා ලබපු ස්පාසුවේ නේද? එහෙම නැත්නම් කායික විවේකයේ තුල නේද? එවැනි කායික විවේකයක් නැති උද්දී ඉඳලා හැන්ද වෙනකන් දැඩි අසහනින් දැඩි ආයසකාරීව මේ හම්බ කරන නගරනේ මිනිස්සුන්ට නැත්නම් අපි එහෙම හම්බ කරමින් ඉඳ හිටපු කාලයක් මේක කරගන්නෙම නැහැ. නේද ප්‍රශ්නයක් නැහැ මොකද අපිට කරන්න ගොඩාක් වැඩ කරන්න ගොඩාක් වැඩ තියෙන එකක්වත් ඉවර නැහැ ඒ නිසා හිත නිතරම එමේ දෝදව ඉන්න කොට දාපු මානිකෝ දැන් මේක දැන්පත් කාණ්ඩ ක්‍රමානුකූලව වස්තු පරිවර්තය භෝග පරිවර්තය එකල ඥාති පරිවර්තය එකල ඉඳගත්තර පස්සේ අපි හිතන්නේ නම් රත්තරන් මුතුමැණි ප්ලැටිනම් වගේ දේවල් පෙනී කියන. ඒකේ මොනවා කරන්නේ කාපට් එකේ අර තියෙන කොන තට්ටුව වෙනවා අර උඩ ටික අයින් කරාට පස්සේ. ඉතින් ඒක ස්වභාවය තමයි බණ හපු නැති කෙනා ධර්ම සාකච්ඡා කරපු නැති කෙනා සූදානමකින් නැතුව ගිය කෙනා මේකෙන් හිතමක් කරගන්න. ඊටාම අමාරුයි කියලා මම මේ කාම වස්තුන්ගෙන් වෙන් වුණා. නම කාම සංඥාව පහර දෙන පහර දීම මොන තාලකින්වත් සතුටු වෙන්න පුළුවන් කොනක් කියලා බනනාරු කෙනාට නැත්නම් බන හරියට තේරුම් ගත නැති කෙනාට වැටෙන්නේම නැහැ. ඒ නිසා බාහිර පිටතෝණික නතර කරලා ඉත යම් ආකාරයකට අරමුණක් හරහා ඇතුළට ගිය ගමන් කවදාකවත් ඇතුළට හිත ඉන්න කැමති නෑ අරමුණේ ඉන්න කැමති නෑ කලේ ඉඳලා ඒකට ගත්ත කුළුමිහරක වාගේ ගම්මැද්ද වැඩගත්තු කුරුමි හරකෙක් වගේ පුදුමාකාර දෙඟලිලා තමයි. වඩලා මාළුවා. ඉතින් ඒකට මොන දෙන්න ගියාට පස්සේ යෝගාවචරයා වරින්නගේ දේවාලිහි කරා වැටීමකට හිතේ. බලාපොරොත්තු වෙන්නේ මෙච්චර අමාරු විදියට කැප කරලා හම්බ කරන එකෙන් හම්බ කරන එක වැත්තක දාලා ඒකෙන් යපිල නැත්නම් කවුරු හරි දෙවියන් සම්බල දෙන්න කාලා හරි කමන්නේ භාවනා කරන්න කියලා ආවට පස්සේ මෙතෙක් කල නොතිබිච්ච පුදුමාකාර ප්‍රශ්නයක් මතුවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගිහිල්ලා ඇහුවොත් දැනුම් තේරුම් ගන්න කෙනෙකුට නැත්නම් මේ වටේ ඉක්මන කෙනෙකුට මේ භාවනා කරනකොට පුදුම විදියට නිවන ධර්මපත් වෙනවා. මේ නිවන ආවරණය කරගෙන හිත හිතේ නාකිය ධර්මයක් මතුවෙනවා. දැන් අපි මොකද්ද මේකට කරන්නේ? කොහොමද මේක කරන්න ඕනේ කියලා. ආයෙත් අත දාන්න වෙනවා අර කාම වස්තු දිහාවට. ආයෙත් කියන්න වෙනවා කාම ගුණයන් දිහාවට. මේ කාම වස්තු වල හෝ වස්තු කාමයේ හෝ කාම ගුණයන්ගේ ප්‍රශ්නයක් නෑ. ඒව පිළිබඳව තියෙන අපේක්ෂාව තමයි උපේක්ෂාවක් ඇති කරන දෙන එකම බාධා. ඉතින් එතකොට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා තාම හිත දියුණු කරපු කෙනාට කාම වස්තුන් හසුරවන්න පුළුවන් කාම ගුණයන් එක වැඩ කරන්න පුළුවන් අපේක්ෂාවකින් තොර. දැන් පුහුණු කරපු නැති බණක් ඇති කෙනාට ඒ කාම වස්තුන් පිළිබඳව තියෙන අපේක්ෂාව කාම වස්තුන් වලට වැඩිය වාදදී. නබුරු ඒ නිසා ඒ යත්තන්න බණ කියනකොට උපදෙස් දෙනකොට මතක් කරන මේ කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව එනිසා කාමයේ කියන අතන ඡන්දය කියලා එකතු කරලා කාම ඡන්දය මේක දුරුවන් කරන්න ගිය ගමන් කියපු ගමන් අනුමත කරපු ගමන් තරකමනස කඩාපනිනවා එතකොට ඔය අවශ්‍ය කරන කාමවස්තු ටික නැතුව ජීවිතයක් නඩත්තු කරන්න පුළුවන් අපේ යුතුයන්ට කිස් කරන්න පුළුවන් අපේ වෙන තියෙන සමාජයේ විසිද්ධ වෙනවා කියලා විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. හොඳටම සුද්ධ වශයෙන් බලනවා නම් නැත්තම් කියනවා නම් දාර්ශනික වශයෙන් බැලුවොත් ඕනතරම් කාමස්තු පාවිච්චි කරන්න පුළුවන් අපේක්ෂාවකින් තොරව. මේක ගොක් භාවනා පරිභාෂිත શબ્ද මාලාවෙන් බැලුවොත් උගා ජීවන විතක්කේ හොරි ප්‍රය කරන්න පුළුවන්. අනික තණ්ඩ මොන්ටිසෝරි ක්‍රමයට කරන්නේ නැහැ ඉතලා කාම වස්තු අතාරින්න කියන්නේ. ඊට කොට හරි විශාල ඒ දෙකට රස ප්‍රතියක් හදා වගේ ආතතියක් ඇති වෙනවා. මිච්ඡර ආශාවෙන් රට රාජ්‍යවල දාලාවිලා මේ අම්බ කරන දේ. අතිකාර දේවල් කරමින් මේ අම්බ කරන දේ පිළිබඳව අනපේක්ෂිතව කොහොමද ගත කරන්නේ? මේක සාමාන්‍යයෙන් බැලුවොත් ඒකේ අධාරකගෙනාට වඩා ගීයට ගීයක් තම තියනවා පිටිතේ නම හොද්දටම දෙක තියාගෙන ගීයට ඇල්ලලා තාට්ටේ කාලා දිවුරක් පෙරෙව්වට කය මහාන වුණාට හිත මහාන කරනවා කියන එක ලේසි නෑ. ගොඩාක් කල්යනවා ඉතින් කරන්නේ. ඉතින් මේ පැයි අපි නැත්නම් ඉස්සර කියන කාලේ උත්සාහ කරන්නේ අපි මේ එක්කෝ සමත ක්‍රමයේ හැටියට බලනකොට කාම වස්තු අයින් කරලා ඊට පස්සේ ක්ලේශ කාමයන් අයින් කරලා යන ක්‍රමයකොත් තියෙනවා. විපස්සනාවෙන් විමර්ශන බුද්ධියෙන් ධර්ම විචයෙන් විචක්ෂණ ඥානෙ පුළුවන් මේ කාමය සහ කාම සංඥාව කියන දෙක ණය ක්‍රමයේ තේරුම් අරගෙන ඉසද සුතුපේ වශයෙන් අහලා ණය ක්‍රමයේ තේරුම් ගන්න මේක දෙකක් බව තේරුම් අරගත්ත දවසේ මේ දෙක ඈත් කරගත්ත දවසේ මේ දෙන්නගේ බලය බෙදෙනවා. ඒක දාර්ශනික වශයෙන් කරන්නත් පුළුවන් නමුත් ජීවිතේ කිසි වෙනසක් ඇති කරන්නේ නැහැ. දාර්ශනික වශයෙන් තේරුම් ගන්න එක යොදවන්න ක්‍රියාත්මක කරන්න කියන ගමන ඇත්ත වශයෙන්ම සමාජික වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් අපි තාම දුරටත් ගත්තොත් සදාචාරාත්මක ප්‍රශ්නයක් නතුව. නමුත් ඒ මැදි වෙන කෙනා මේ වැඩේ කරන කෙනා තමන්ගේ හිත ඉස්සල මේක පිළිබඳව හොඳ පිළිදුකමක් පැහැදිලිකමක් ඇති කරගත්තොත් මහ පුදුමාකාර විනෝදාංශයක් එක්කදී පුදුමාකාර රස ඉලවන දෙයක් එතන තියෙනවා වස්තු පරිහරණය කරනවා ඒ වස්තු વિશે අපේක්ෂාවකින්තෝ ඉතින් මේක පිළිබඳව ආර්ථික සමීකරණයක් ක්‍රමවේදයක් තමයි කාල් මාක්ස් තුමා හැදුවේ. එයාට වස්තු අයිති පුද්ගලයෙකුට නෙමෙයි කොමියුන් එකට. ඒව තමයි පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඒව තමයි අයිති නැහැ. කොමියුනිස්ට් වාදී තියෙනචරයි වස්තු පුද්ගලයි කියලා නෑ. වස්තුව තියෙනවා පාවිච්චි කරන අපේක්ෂාවකට ඉන්නවා. මේක අපි මේ නාවිකාංශයෙන් පෙන්න ආදර දේ පිළිබඳව එක විදියක සමාජයට රසමත් වෙන්න පුළුවන්. මේක කොච්චර කෑවද කියනවනම් අපේ ලංකාවේ ආන්තුළු ටික රෝහි නිදහස ලබන කාලේ වෙනකොට මේ ඔක්කොම ආන්තුළු ටික සමාජවාදී වෙලා කොමියුනිස්ට් වාදී වෙලා ඒ පක්ෂ පිළිතුරගෙන උට අරමුදල් තියාගෙන මේකට සම්පූර්ණ සහයෝගය දුන්නා මේක තමයි මේ වස්තු පරිභෝගේ අපේක්ෂාවකින් තොරව පිළිම කරන්නේ කවදා හරි මුළු ලෝකෙම කොමියුනිස්ට් වෙච්ච දවසේ ඔක්කොටම සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියලා පුදුමාකාර සංඥා විපල්ලාසයක් ඇති කරගත්තා. ඒ කාලේ හිටුවැත්තෝ වයසකත්වෝ ඉන්නවනම් දන්නවා ඇති. ඒ වැඩවලට ප්‍රධාන උනේම ධර්මයක්. මොකද ඒගොල්ලන්ට පෙනුණා මේ මාතේ මේ වස්තුව තියෙන වස්තු පරිභෝග කරන හැබැයි මම මාගේ හැඟීම කියන්නේ අපේ ඒ කොමින් එකට අයිති කොමින් එකේ විදිහට හොඳට අම්බ කරලා ඊට පස්සේ එක එක කරා ඒ නේ සහෝදරයා කියාගෙන සහෝදරිය කියාගෙන ගත කරන්න පුළුවන් කියලා. නමුත් සර්වචනාංශයේ මේ කියන අනපේක්ෂිතව කාමවස්තු පරිභෝගී කිරීමක් ඉන්නකන් අපි කියනවා ඒවට සිව්පසේ කියලා කියන්නේ සංඥාවාංශ වෙනකොට තමයි අවශ්‍ය කරන ප්‍රතිචාර තමයි පාවිච්චි කරනවා පාවිච්චි කරන්න තියෙන බෑනේ ඒක මූලික අවශ්‍යතාවයක් නේ පාවිච්චි කරාට ඒක පිළිබඳ අපේක්ෂාවකින් තොරව. මේක මුළු ලෝකෙටම දෙන්න තමයි කාල් මාක්ස් කොමියුනිස්ට් මතය ආවේ. ඒක කාපු කැවිල්ල හැටියට තමයි ඔය තාම ලංකාවේ ඒකට මේ සංදේහා ඉදිරිපත් වෙලා වගේ හොඳ මොළ කාපු ඉදිරිපත් කරලා කිරුවේ මතය නම් ඇත්ත. මෙහි අංකිත ප්‍රමාණික මේ ආකාරයට තියෙනවා ඒ කාටවත් තේරෙන්නේ නැහැ මේක ජන විඥාණය තුල සාමූහික වශයෙන් කරන්න බෑ එක්කෙනෙකුට කරන්න මට කරන්න පුළුවන් අපිට බෑ මම කරයි කියලා මගේ දරුවට මට කියන්න විදියක් නැහැ අපි ලිකන්නත් පුළුවන් මේක මම කිව්වයි කියලා මගේ අම්මා අප්පට කිව්වට අහන්නේ නැහැ ඒ කියන්නේ සාමයේ සර්වචනහන්සේ පෙන්නන මේ නිවරණයෙන් නැති වෙන මේ චිත්ත විමුක්තිය ඒකාන්තේම මම දැන් මෙතන කියන උපමාන තුනේ පමණමයි සිද්ධ වෙන්නේ අපි කියන එකට දාන්නත් බෑ හෙට කනින්දර ගෙනියන්නත් බෑ මෙතනින් වෙනතක ගෙනියන්නත් බෑ එනිසා යම් වෙලාවක යම් කෙනෙක් දැනගත්තොත් මේ කාලය කියන එකේ අද්දා තුනක් තියෙනවා කියලා එකක් තියෙනවා වර්තමාන එකක් තියෙනවා අනාගත කියන එකක් තියෙනවා මේ අපේ සාමාන්‍ය අපේ ලෝකේ තියෙන බුද්ධිය ඒකාන්තෙම අතීත සහනාගතයි එකක්. ඒක කවදාකවත් වර්තමානට වළංගුත් නැහැ. ඒක වර්තමානයේ අඳුරන්නේ නැහැ. අපි කියන මේ බුද්ධිය මේ අපි ගන්න අපේ දැනුම කිසිම විදිහකට වර්තමාන චිත්තක්ෂණයට වළංගු නැහැ. ඒ නිසා බුද්ධිය නිකම්ම නිකම් අවලංගු වෙලා යනවා වර්තමාන මොහොතේ ඉඳපාත. ඒ නිසා බුද්ධිමතට හරියම ආවේ වර්තමාන හිත පාත්තන්නේ එතකොට යාම යාගේ දැනුම අයින් කරන්න වෙනවා. අවතක්සේරු කරන්න. විද්වර දාගන්න ඕනේ වර්තමාන මොහොතේ ඉන්න. ඒක ගොඩාක් ප්‍රදේශේ පුරා අධිකාරී ශක්තිය පවත්වන කෙනාට මෙතනට හිත ගන්න බෑ. ගත්ත ගමන් තමයි මෙතනයි හැමතැනම ඇවිල්ලා අභියෝග කරනවා. එහෙම කොයිද උතනදලා කියන්නේ අපිත් අයිති අපිත් බලපං අපිටත් කරපං කියලා ලොකු ප්‍රදේශයක පැදුරලා ගත්ත මිනිහට වර්තමාන මොහොත දෙන්න බෑ. ඒ වගේම මේ අපි කියාගන්නේ කරාට මම කියන්නත් බෑ. මම කියන එක හරි පහ හරි තුච්ච ආත්මාර්ථකාමී වැඩක් විදිහට තමයි කච්චි කතා කරන්නේ. නම් සමවචනාතිගේ දේශනා වැඩ කරනවා නම් වැඩ කරන්නේ විශේෂයෙන්ම චිත්ත භාවනා දිහාපැත්තට මම දැන් මෙතන කිච්චි විතරයි ඒක සමවචනාති ලස්සනම දුනා ක්ෂණ සම්පත්තිය කියනවා. වර්තමාන මොහොත කියලා. ඒ වර්තමාන මොහොතට ඒ වස්තු කාම වස්තු සහ කාම සංඥා තිබුණට බලපෑමක් නැහැ. කාමයේ සහ කාම වස්තු සහ කාම සංඥා තිබුණට වර්තමාන මොහොතට කිසිම බලපෑමක් කරන්න බෑ. වර්තමාන මොහොත පන්නගත්තොත් විතරයි ක්ෂණය පන්නපු වෙලාව විතරයි කාමීසා කාම සංඥාවට දෂ්ට කරන්න පුළුවන්. විෂ කවන්න පුළුවන්. ඒ නිසා එකයි උපමාව දැනගන්න තියෙන්නේ කොච්චර කාම වස්තු තිබුණාද? කොච්චර කාම සංඥාවල් කරදර කළා. ඒ කරදර කියනව කරදර කරන්නේ මම දැන් මෙතන කියන ක්ෂණය පානගත වෙලා ඉතින්. ඒ නිසා කාමයේ තිබුණා කාම වස්තු තිබුණා නැත්නම් කාම වස්තු නෑ කාම සංඥා විතරක් තියෙනවා නේද? නීවරණ විතරක් ඉඳී තියෙනවා. වර්තමානයේ මොහොත පවතින මම දැන් මෙතන කියන කේ පවතින කිසිම වෙලාවක කාම ඡන්දයට ඇවිල්ලා දාෂ්ට කරන්න බෑ. විහාපාදයට ඇවිල්ලා දාෂ්ට කරන්න බෑ. නිදිමතට වටන්න බෑ. අතීතේ දෙන පශ්චාත්තාප වෙන්න බෑ. අනාගතය ගැන කල්පනා කරන්න බෑ. ශක කරන්න බෑ. ඒක නම් ඒක ඇත්තට මූල ධර්මයක් නං එක එක්කෙනෙකුට අප සිද්ධ වෙනවා මේ කොච්චර කංකටොළු නඩු චෝදනා වගකීම් මැද වර්තමාන මොහොතේ හිත ගන්න බැද්ද පුළුවන්. ඉතින් ප්‍රශ්නේ ඒක දිහා හොඳට සීබුද්ධියෙන් බලපු නැත්නම් නැත්නම් යට ඉඳලා උඩ දිහා බැලුවොත් නම් පේනවා අපේ දවසේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ වර්තමාන මොහොතේ පවතින්නේ ප්‍රතිපත්තානේ අනුරන් නැත්තා. එහෙම තමයි අපි සංසාරේ මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ. සත්‍ය අනුරන්නේ ප්‍රතිපත්තානේ අනුරන්නේ හැමදාම ජීවත් වෙන්න හීනමාන මිසක එකම චිත්තක්ෂණයක ජීවත් වෙන්නේ නැහැ. හැම කෙනාම ඉන්නේ හීන ලෝකෙක. මම හෙට මේ ටික කරනවා ඊයේ වෙච්ච ටික මෙහෙම බලනවා ආයෙ එකෙන් වර්ධනන දෙන්නේ දැන් මෙතන මේ හදාගන්න ටික මම අතේ කරගෙන යන්න ඕනේ අර ටිකක් දෙන්න ඕනේ කියලා මේක පුදුමාකාර විදිහට පැතුල්ලා ගන්න හදනවා. අයිතිවල ගන්න හදනවා. ඒ හැම වෙලාවකම මේ මම දැන් මෙතන කියන එක ඒ චිත්තක්ෂණේ බලන්න. එනිසා යම් කිසි කෙනෙකුට මේ කාමවද රත්තේ සාරත් වත්තු මණිකුණ්ඩලේසු කියන විදිහට මේ මිනි කොඩල් එහෙම නැත්නම් කුණ්ඩලාභරණ පුත්තේසු ධාරේසු දුවාදරුවන් අම්දරුවන් විශේෂයි ඇත්තව මේ සාරත්වමට රත්හා රත්යෙන් රත් වෙන ගතිය එක් චිත්තක්ෂණයකට හෝ මේ ජීවිතේ ජීවත් වෙද්දිම දුවඩරුවන් මැද ඉඳද්දිම මිනිකොඩොල් බලලා තියෙනවා ගන්න පුළුවන් ද බැරිද කියලා බලන්න නම් එයාට සිද්ධ වෙනවා මේ සතිය කියන්නේ මොකද්ද සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා බලලා වර්තමාන මොහොතේ හිත පැවැත්ම පිළිබඳව උත්සාහ කරලා ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ නොකරපු ඕනම දාර්ශනිකට ඕනම උගතෙකුට ඕනම බලවතෙකුට ඕනම සෞඛ්‍ය සම්පන්නකට ඕනම රූපක් කෙනෙකුට හිතන්න පුළුවන්. කතාවත් වර්තමාන මොහොතේදී කියන්නට ඒක හරියට එහෙම කෙනෙකුට හිතෙන්නේ මේ කෙලින් කරපු ඉදිකටක් උඩට වැඩි ටිකක් වැක්කරුවා අප ටිකක් වැක්කරුවා කවදාකවත් ඉදිකට උඩ බැටයක්වත් වැඩියටයක්වත් සම්බර වෙන්නේ නැහැ. ඒ වගේ දෙන බෑ අපිට නම් බෑ කවදාකවත් වර්තමාන මොකේ ඉඳපත් ගන්න. ඒකේ යුනිවර්සිටි ඉන්න කාලේ ඒකට නිකන් විහිළුවක් කියලා. පාඩම් කරනවා දැන් හිට අන්ද විභාගය කියලා. ඒකට කරන්න තියෙන්නේ ඒකටම බැඳිලා විශ්වවිද්‍යාලය අතර වෙලා දැන් මම විශ්වවිද්‍යාල අතර වුණා මම පාඩම් කරන කාලේ හෝල් එකේ ගිහලා නතර වෙනවා. ඉතින් වැඩ ඔක්කොම අතහැරලා පාඩම් කරනවා. ඉතින් පාඩම් කරලා ඔබ ඉතර කැමැත්ත එකෙන් කරනවා නෙවෙයි ඉතින් අර මොන කරන්නද ඉතින්. ඒකදී හර කරගෙන නැත්නම් අමාර ගත්තේ නැත්නම් පේලෙනවනේ. ඉතින් එතකොටම ඔන්න පංජයක් වෙනවා. නෝල් කියනවා ඒ චිත්‍රපටය තලා තුනක් ආවල් චිත්‍රපටියේ ජේම්ස් බොන්ඩ් ෂෝ එකක් ඇවිල්ලා. බලපු එකනා කියනවා අපෝ මම මැඩ්‍රස් කියලා ඔබ බලලා ආවේ මොකුත් නෑ ඇක්ෂන් පැක් පොරොල් ටිකේ ඉතින් කටේ කියලා වැක්කෙන්න දැන් චිත්‍රපටි වලට ඒ අතරම ඇද ඔන්න යාළු කෙල්ල කතා කරලා කියනවා දැන් දැවේ අවල් තැනට එන්නේ දැන් එතකොට දැන් පාඩම් කරලා තියෙනවා ඉතින් උඩ හත පහක් කරන උඩ දානවා යෝජනක මොන පැත්ත වැටුණොත් කියලා බලන්න යනවා. සත පහ කියන පැත්ත වැටුණොත් පිටරේ වඩනවා කෙලින් හිතුව පාඩම් කරනවා. ඔන්න ඕක තමයි අපි හැම වෙලාවෙම කරන්නේ. වර්තමාන හේත පවත්තන එක හරියට සත පහ කෙලින් හිතින මොහොත තමයි. උඩ දැම්මට දැම්මට කවදද සත පහක් කෙලින් හිටියේ. ඒ නිසා අපි කියනවා මේ සාධාරණ තුන් දෙනාට තුන් පැත්ත දෙනවා. අරකට එක කියලා සිත් තුනක් දෙනවා. මේකට ඉස්සරහ දෙනවා වගේ තමයි අපි රට පාඩොක්ස් කරන ඔක්සන හැම වෙලාවෙම කියන ඇක්චුලි මීට ගත්තොත් ෂුවර් එකට පාර කරනවා. ඒ වගේ තමයි අපි තරක හිතට කාමච්ඡන්ද සහිත හිතට නීවරණ සහිත හිතට මණිකුණ්ඩලක දේශාරත් හිතට දුආදරුන්ස සාරත් මේ සාරත් හිතට යුක්තිය පසදලන්න දුන්නොත් හොඳ පසදලන්න ඕනෝයි තමයි. එයාගේ ඉතින් පාඩම් කරන කෙනෙක් ඉතින් කොහොමද ඒක වෙන්න ඕන වැඩක්. එනිසා මම සෑහෙන ආධ්‍යාත්මික මිනිස්සෙක් මම සෑහෙන ආගමික මිනිස්සෙක් මම මෙච්චර කල් දීලා තියෙනවා හොඳ අපිට වගේ මේ වෙලාවේ ජෝර්ජ් ජොන්සන්ගේ බුණ වැටුනේ ඒ නිසා අපි යනවා චිත්‍ර ටික ඉතින් ඒ වගේ මේ කෙලින් හිටින දවසක් නීවරණ රහිත හිතකට චාරත්තරත් හිත කද්දාවත් නැහැ ඒක සම්පූර්ණ පිළ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක සම්පූර්ණ වැඩ කරගන්න බැරි තරම් වැඩ ඒ වගේ මේ හැම වැඩකම දේශපාලන ආර්ථයක් තියෙනවා සමාජික ආර්ථයක් තියෙනවා. ආර්ථික ආර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් සදාචාරත්ව ආර්ථයක් තියෙනවා. ඒ ඔක්කොම ASCII මේ චිත්තක්ෂණ පවත්තන්න කියලා වෙලාවක් මායාවේ කාලසටහන නැහැ. ඒ සම්පූර්ණ කාලසටහනකදී. මේ සර්වඥාන්තර දිද්ද වෙන්නේ හරියට දෙනක ASCII ඔය කිවිල කාරව දාගෙන යන්නේ හතරට. පාර ඉඳ තියනට නැහැ කකුල් දෙකක් දික් කරොත් නැත්නම් හරි දාගත්තා කියන්නේ. සර්වඥාන්තර පැන්නේ අනිම පැන්නේ. ස්කෝර් කරපු සුද්ධ පාරක යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේ බන්ධන වලින් කරනවා කියන්නේ. ඒ ඒකට තාමත්ම අවස්ථානුචිත ප්‍රඥාව අවශ්‍යයි. දැනගන්න ඕන අපේ වැඩ කරන්නේ තාමත්ම ගැඹීර සංකීර්ණ දෙයක් එක්ක තියෙන. ඒ වගේම මේක නිවන සහිත හිතට ඒකෙ පිටක් නැහැ. නිවන සහිත හිතට ඒකට විකල්පයක් නැහැ. ඒක සම්පූර්ණ කුරුල් කැදල්ලක් වගේ ජාලේ බැඳිලා තියෙන්නේ රින්ගන්න බෑ. නම් සර්වඥාදී තාම සූක්ෂමව මේ හරහා මණිකුණ්ඩල කෙරේ රාත්‍රව බව තියාගෙන උත්තේසු ධාරේසු ධර්මං පිළිබඳව දුවා ධර්මං පිළිබඳව තියෙද්දිම ඒ අතරමැදින් මේ චිත්තක්ෂණේ රින්ගව ගන්න හැටි වර්තමාන මොහොතේ ඉලඹෙන හැටි පෙන්ලා තියෙන හැටි බලනකොට ඒක හරිම විචිත්‍රයි ඒක හරිම විප්ලවකාරී. ඒකම හරිම විනෝදාංශයක් කරන දෙයක්. ඉතින් ඒ උපක්‍රමයට අර කියන විදිහට පුතා දුවදරුන් අයින් කරලා ඒකට නිදලා භාවනා කරලා කාම වස්තුයෙන් අයින් වෙලා පස්සේ කාම සංඥාවෙන් අයින් වෙලා සමත ක්‍රමයේ කුට්ටිය. ඒ වගේම විපස්සනා ක්‍රමයක් තියෙනවා. ඒ ගැටි ගහන ක්‍රමේ බලාගෙන දුවන සිටීම දැනගෙන සමීකරණ දැනගෙන ඒකේ දුර්ලභම පුරකට ගහලා ඒකෙන් නැත්නම් විශාල ඉරණයක් හතර දාලා දෙන්නේ පිංගයක් කරන මේ මීට නිඳලා යනවා. අනේ ඒ අනුව බලනකොට තේරුම් අරගන්න වෙනවා අත්මේ ආශාවෙන් හම්බ කරන දේවල් ඒකට ආශාව තියෙන තාක්කල් ඒකත් එක්ක පුදුම බන්ධනයක් ප්‍රේමයක් ආලින්දනයක් තියෙනවා. සතිය පිටවන්න කියලා හෝ බුදුබණක් අහලා හෝ සත්පුරුෂෙක් කියලා හෝ ඔකම භයානක දෙයක්. ඔක උඹට ගිහිකොණී සහිතව වද දෙනවා. මේ සංකාරයෙන් මේ ජීවිතේ පතරක් වද දෙනවා. ඒක කෙටි කාලයකට හරි ගමනක පොඩක් අයින් වෙන්න බලපන් කියලා. අයින් වෙන්න ගිය දවස් තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ ගඟ පහළට දාගෙන තාක් කාලේ. කිසි ප්‍රශ්නයක් නැව හරස් කරන්න උකල් දෙමේ මේ වැලි කොට ටිකක් දාපු දවස් තමයි ගඟේ කැරඹිලා පේන්නේ. එදාට ගඟ ක්‍රියාත්මක කරනවා ඒ වැලි කොටේ ගල් බැම්ම ඕහොම හරි කඩලා දාන එකකම් ගඟ බොහොම නිදිගත්තා වගේ පල්ලෙහාට දාන. හරස් කපන්න ගිය ගම ඒකාන්තයෙන්ම ගඟ කිපෙනවා. එනිසා සෝහන කියලා නැන්ද යන්න එපා යකුන්ට බය නැහැ. එනිසා හිතාන ඉන්නවා නම් මේ අපිට වද දෙන්නේ නාම ගුණයන්ගෙන් සහ වස්තුකාමෙන් කියලා ඒ තාම සතුරගේ බලකොටුවේ සිටියමවත් දැකලා නැහැ. ඒක මේ වටින්ම පේන්න තියෙන එක තමයි කාම වස්තුව වස්තුකාම. අපි ඒකෙත් තව සතුටු නැහැ. තව හම්බ කරනවා. තව මදි. අමරණ සාකරට වැඩි හම්බ කරන්න ඕන. අල්ලවගෙදට වැඩි හම්බ කරන්න. ඉතින් හම්බ කරලා හම්බ කරලා කවදාද මේක කරදරයක් මේක පිළිකාවක් මේක අයින් කළ යුත්තක් කියලා අයින් කරන්න ගිය දවස් තමයි ඒක අපිට පහර දෙන හැටි පහර දෙන්නේ කාමෝණය කරා පමණක් නෙමෙයි කාම සංඥාව හරහා. ඒ කාම සංඥාව තමයි මෙතන මේ නීවර ධර්ම කියන්නේ නිසා අපි වාඩි වෙලා අරමුණකට හිත දාන ගියොත් අරමුණේ හිත එකඟ වුණොත් වර්තමාන වෘත්ති හිතියොත් ඒකට අපි කියන ඒකෝදි භාවයටපත් වුණා. හිත සමාහිත වුණා. සමතයකටපත් වුණා. සමාධිගත වුණා. ඒක කරන්න බැරි දෙය තමයි හිත නන්නත්තර වෙන. නන්නත්තර වෙන තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. හිත නන්නත්තර වෙන තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ මේ ඉන්ද්‍රයන් පිනවීමේ විවිධාංගී කරන. සහකාදීවනාශයේ කය කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට වෙන වෙනම ආයතන තියෙනවා. රූපත් එක්ක ඇහැ විතරක් ගත්තා වර්ණ කියලා જાතියක් තියෙනවා සටහන් කියලා જાතියක් තියෙනවා වර්ණ සටහන් අතර එකම රූපය අපි දෙතරක් බලන්න කැමති නේ අපි රූප නිතරම විනාශ කර කර වර්ණ විනාශ කර කර සටහන් විනාශ කර කර බැඳීම තමයි රූප වාහිනිය කියලා කියන්නේ නැත්නම් චරණ චිත්‍ර කියලා කියන්නේ නැත්නම් මේ චිත්‍රපටි කියලා කියන්නේ නැත්නම් චිත්‍ර බලනවා කියලා කියන පත්‍රය බලනවා කියලා කියන රූප පත්‍ර වලට කියලා කැමති නේ චිත්‍ර කතා බලන්න යකෝගෙ වෙන්නේ ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට රූප පෙරලන එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව පැය ගණන් ඉන්න පුළුවන්. නමුත් ඒකවල සද්දාහන්න බෑ. සද්දාහන්න ගියා ඉතින් මියුසික් කියයි විවිධ ආකාරයෙන් සද්ද જાති තියෙනවා. ඒක වෙනමම ලෝකයක්. ඒ කොහොම කරපස්සේ ගඳ සුවඳ જાති තියෙනවා. ඒක වෙනමම ලෝකයක්. ඊට පස්සේ මේ උදේට කැවිල්ලන්න ඕන, දවල්ට කැවිල්ලන්න ඕන, රැට කැවිල්ලන්න ඕනේ රස. සම්පූර්ණ ලෝකයක්. ඊට පස්සේ මේ යාන වාහන කොට මෙට දැන්තිල කියන සුඛෝපභෝගී වස්තු දැක්කලා විදලා මිලදී ඉන්නයක් නේ. ඉතින් මේ ඔක්කොගෙන් මැත්තලා ඉන්නකොට අපිට එක අරමුණක හිත තියනවා කියන එක ඇත්තටම කියනවා කුළුමියාගේ ගම්මැත්තට බැඳගත්තා කියන නිදර්ශනයක්වත් හරියට පෙන්නේ නැහැ. සර්වඥාන්ත මේක දකින්නේ පිස්සුවෙන් චවඳුරෙක් වගේ රූපෙන් ඡබ්දෙට ගන්ධෙන් කරාදේට පැන පැන පැන පැන යනවා. කවදාකවත් ඉසුගලන තරමක් විශ්ත ගන්නෑ. ඒ නිසා අරමුණක හිත පවත් ගන්න ඕනේ කියලා හිතනවත් සෑහෙන ආධ්‍යාත්මික ශක්තියක් ඕන. සෑහෙන පෞෂත්වයක් ඕන. සෑහෙන එකට කියන්නේ සූරකම කියලා. ඒකට කියන්නේ වීරකම කියලා. ඒකට කියන්නේ දීර්ඝකම. සූරකම කියලා කියන්නේ ශිල්පී දක්ෂකමට. වීරය කියලා කියන්නේ ශිල්පී තමන්ට තමන්ට ප්‍රයෝජන වෙච්ච වැඩ කරන එක. දීර්ඝය කියලා කියන්නේ ඔක්කොම කරන ගමන් තමන්ගේ නිවනත් හදා ගන්න කෙනා. ඒ නිසා දීර්යෝ ඒකාන වස්තුවට දැඩි බන්ධන කියලා කියන්නේ නමුත් කාම සංඥාවට දැඩි බන්ධන කියලා කියනවා. ඒ නිසා කායික විකේෂ ප්‍රකට කෙනා යම් වෙලාවක ඒ චිත්ත විවේකයේ එහෙම නැත්නම් හිත එක අරමුණක පවත්වාගෙන යාම තමයි මේ දක්ෂකම කියලා කියන්නේ. ඒ නිසා අරමුණට ඉතා සමීපව අරමුණට ඉතා උච්චාන්නව ආසන්නව මොනට මොන දාලා පවත්තන්න පුළුවන් වෙලාවෙදී ඇතිුනේ කියනවා ඒකාග්‍රභාවය කියලා. ඒකෝදිභාවය කියලා. ඒ අනිත් පැත්ත තමයි කාමච්ඡන්දය කියන නිසා කාමච්ඡන්දය අපි ඒකාග්‍රතාවය කියන ධානාංගයෙන් චෛතසිකයෙන් යටපත් කිරීම තමයි මෙතන කාම සංඥාව ඉක්මවනවා කියන්නේ. ඉතින් ඒ පාඩු වගේ හිතාගන්න බැරි බරපතල සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් මේක පුංචි කරගන්නවා. මේක අපිට අල්ලා ගන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන් ඒ කොහොමද සීල දිනාගෙන් විමුක්තිය වෙනුවට නිදර්ශනයක් වශයෙන් අපරේෂණයක් වශයෙන් තමයි විතරක් තමන් අත්අඩු ගන්න මේ කරන්න ඕනේ කියලා මම කියන දාට හිත ගන්නවා ඊට පස්සේ දැන් මෙතන මම දැන් මෙතන කියන තැන ගත්තොත් යම් වෙලාවක අපිට පුළුවන් නම් දවසේ විනාඩි ගානක් අත්තර ගානක් තමන් ඉන්න පහසු ඉරියව්වක ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මේ කනවා. මම දැන් මේ බොනවා. මම දැන් මේ යනවා. මම දැන් මේ එනවා. ආදී වශයෙන් ඒ කටයුත්ත හිතව ගන්න පුළුවන් නම් විශාල මට්ටමේ නැති වුණාට චිත්තක්ෂණ මට්ටමේ මේ කරන්න පුළුවන්. ඒ නිසා අපිට පැහැදිලි ප්‍රකාශ කරන්න පුළුවන් යම් කිසි කෙනෙකුට දවස පුරාම නැත්නම් සැලසුම් කරලවත් වර්තමාන මොහොතේ පවත්තන්න බැරි නම් යා මානසික රෝගියෙක් කායික රෝගියෙක් භාවනාවට අභෞවිය කෙනෙක්. අහේතුක ප්‍රතිසන්දී කියලා කියනවා අපි ඔය ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා. යම් කෙනෙකුට වර්තමානයේ හිත පවත්තන්න පුළුවන් ඒකයි කල යුත්තේ මම දැන් මේක කරනවා කියලා ඉදිරිපත් කරනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ. චින්ත අපිට අහේතුකද ද්වි හේතුකද ත්‍රි හේතුකද කියලා බලන්න ඔය පීච් හරදාචක් දාලා බලනවා වගේ හරි මේ වකරන්ට වලට ටෙස්ටර් එක ගහලා 230 කරන්ට් එක 220 කියලා බලනවට වැඩිය වර්තමාන මොකද හිත පවත්වන්න පුළුවන් නම් ඒ පුළුවන් බව ඇත්ත. නමුත් ඒක පිළිගැනීමකට හිත යොදලා ඒ සඳහා ක්‍රමසාවිති ඒ සඳහා සූරකම් කරන්න පටන් ගන්න මනුස්සය ඒ කාන්තේම සිහිතුක ප්‍රතිරාමයි. මේ මිනිස්යාට පළවෙනිමතාවට ඒක තේරුම් ගත්ත දවසේ මම දැන් මෙතන ඉන්නේ කියලා. එයාට ඒකේ තියෙන දුර්ලභම තමයි ඒක වටිනාකම දන්න එක. මේ සසවචනාදී කියනකොට කැලේකට බලයක්. ගාම්පල් බලයක්. කවුරුත් නැත්නම් බලයෙන් ගිහලා පරිසරය හොඳට පිසුදු කරපන්. ඒක ඉවරලා දානව අලුත් කාලේ කරන සීලක සමාදන් වෙලා හොඳට කරදරයක් නැති වෙන විදියට චේතනාවෙන් තොරව ඉන්දියාවපත් පාත්තන්න පුළුවන් විදියට හොඳට කායයට අත්දැකීම. නිජීවිතේ පල්ලංක ප්‍රශ්න බඳ වාරිය. එතකොට කුඩු බය දෙවිත්‍යා තියාගන්න. උජු කාය පරිදාය. පරිමුඛං සතිං උපට්ඨ පිට දැන් සතිය පිහිටුවා ගැනීම පෙරමුණේ තියාගන්න. ප්‍රමුඛම දේ කියලා හිතා ගන්න. නැත්නම් මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක තමයි මෙතන තියෙන මේ බන්ධනේ ලිහිල්ල. කාමෙන් සහ කාම සංඥාවෙන් ලිරුමට පුළුවන්ද මම දැන් මෙතන කියන ඒක ආදකි. නමුත් හොඳට අභිධර්මයේ තේරුම් ගන්න ඇත්තට තමයි චිත්තක්ෂණ ගැන කතා කරන්නේ. ඇත්තට සර්වඥාන්සේ පාව පිළිගන්නවා. හිත චිත්තක්ෂණයකට වර්තමාන මොහොතේ ආවට ඒ චිත්තක්ෂණේ වර්තමාන මොහොතේ ඉන්නකොට දැනගන්න ඒ හිතට බෑ. මේ හරියට කියනවා නම් අපේ ඇහැට පුළුවන් ලෝකේ තියෙන ඕනම වස්තුවක් බලන්න. නමුත් ඇහැට ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න කන්නඩියක් ඕන. සෝවාලංකාරේ හෝනේ තමන්ට දැක ගන්නට බෑ ඒ නිසා බලන්න ඒ සියාව කඩපතට නිදීලා කියලා කියන්නේ ඈත් කියන බව දන්නේ කවදාවත් අත්දකලා නැහැ ඈත් කියන බව දන්නේ කන්නාඩියට ප්‍රතිවික්ෂා කියන උදාහරණ කියන්නේ ඒ වගේ වර්තමාන මොහොතේ හිත ගන්නට චිත්තක්ෂණයකට ඒ හිතට මේ බුද්ධිය නැහැ අයිතිය නැහැ දැනගන්න බෑ ඒ ඡාපි අනන්ත අප්‍රමාණ භවනා කරත් නැත්නම් බෞද්ධ උනත් බෞද්ධ උනත් උන්ක කරලා වර්තමාන මොහොතේ ඉන්න නමුත් ඒක වර්තමාන මොහොතේ හිටිය කියලා දැනගන්න විදියක් නැහැ. ඉතින් එකම උපක්‍රමයයි. වර්තමාන මොහොතේ හිත ඒ චිත්ත ප්‍රවෘතිය දිගට යනකොට දැන් නම් ඉඳලා තියෙන වර්තමාන මොහොත වෙන්නද කියලා අහුවෙච්ච වර්තමාන මොහොත පිළිබඳව අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ආසේවණය කරනවා කියලා කියන්නේ කෙලෙස් සහ කාමේ සහ කාම සංඥාවෙන් තොර චිත්තක්ෂණයක් ආශේවනය කරනවා කියලා කියන්නේ ඉස්ලාම හිතේකට දාන්න ඕන. ගන්න වතුර වල දැම්මම හිත දාන්න. ඊට පස්සේ දැනගන්න ඕනේ දැන් කොට බිම නෙවෙයි. දැන් වතුර කියලා. අන්න වගේ පළවෙනි වතාවට හිත මම දැන් මෙතන කියලා ගන්න ගියාට කිපුත්‍ය නැති නිසා අපි අනිත් දවසේ හිත නරක කරගන්න. එතකොට ඊගා චිත්තක්ෂණය හිත නරක කරගන්න. නැවතත් හිත මම දැන් මෙතන කියන තැන දාලා යම් වෙලාවක චිත්තක්ෂණ හතරක් පහක් චිත්ත වීතියක් සප්පරදයක් කියාට පස්සේ ඔන්න තමයි තේරෙන්න පටන් අරගන්නවා මේ ගත වෙච්ච එළඹි මොහොත තුළ චිත්තක්ෂණය තුළ හිත ඊට හෙටට ගියේ නැහැ වෙන තැනකට ගියේ නැහැ වෙන කෙනෙක් ගැන අපේක්ෂාවක් නැහැ මේ විදිහට ඒ තිබුණ චිත්තක්ෂණයේ වටිනාකම දැනගැනීම උදාහරණයක් වශයෙන් කියනවා නම් පාරේ යනකොට අන්දේකට මණිකප්පය හැපෙනවා. ඉතින් අර ගල් හැපෙනකොට යා දන්නේ නැහැ මේක මණිකද්ද ගලද්ද කියලා. ඉතින් ඒ නිසා මණික හැප්පුණා කියලා අර වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඇස්තන මණික විද්‍යාව ගන්න කෙනෙකුට හැප්පුණොත් අනිවාර්යයෙන්ම මණිකේ අපි ජීවිතේ බලපෑමක් කරනවා. මේ වගේ වර්තමාන මොහොතේ කොච්චර හිත හිටියා ඒක දන්නේ නැත්නම් කිසිම බුද්ධියක් කිසිම අයිතියක් නිසා මෙතන ඊමන්තන මාත අවශ්‍යයි ඒ පිළිබඳ අගේ ආඩම්බරයක් අවශ්‍යයි ඒ අගේ ආඩම්බරය තමයි මේ වෙලාවේදී කාම ඡන්දේ නැතිකම විවිධාකාර අරමුණු දිගේ දුවන්නේ වර්තමානයේ මම දැන් මෙතන කෙනෙක් ඉන්න කියන ඒ විතරක් නෙවෙයි දන්නවා කොහොමද දන්නේ අතීතයට නැවතුනේ නෑ වෙන තැනකට ගියේ නෑ වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ මට අන්නේම ටික වේලාවක් මම ඉඳලා කියනවා කියලා තේරෙනකම් කවුරු හරි ආනාපානෙට ගියොත් වරද්දක නැහැ කියලා කියන්නේ. එවැනි පදනමක් සකස් කරගන්න ඉස්සෙල්ලා මූල කර්මස්ථානයේ ගියා හොයාගෙන යනවායි කියලා කියන්නේ අන්ධකාරේ අට ගන්නවා. ඊට මිට වැඩි හොඳ ලයිට් එක දාගෙන අත ගන්න එක නිසා වාඩි වෙලා හොඳට පටල වෙලා ඉස්සල්ලාම තමයි වැඩි මෛත්‍රී කරගෙන අපි පීඩෝහන් බලන්න ඕනේ. අපි දැන් මෙතන මේ සාම්බාරෝ ටිකක් දැහැලු වාඩි වෙලා ඉන්න බව දන්නවා. ඒ දැන ගැනීම නිවනම කියලා හිතනවා. කිසිසේත්ම පාඩුවක් නැහැ. යම් වෙලාවක තමයි අර වගේ සීලයක පිළිලා විවේක තැනකට ගිහිල්ලා ඒ සඳහාම හිත අලුත් කරගෙන වාඩි වෙලා මම දැන් මෙතන වාඩිලා ඉන්නවා දාන්න. ඒ චිත්තක්ෂණේ එහෙම වාඩි වෙලා ඉන්න බව දැනගන්න නම් අර කොසල් රජුලන්ගේ දඟකේ බැඳලා කීප කරන් බෑ. එimhe නැති ස්වාමීන් සාමාන්‍ය රටවැසියෙක් වෙන්න ඕන. ඒ වාගේම මණි කුණ්ඩලේසු සාරත්තරි රත්තරේට බෑ. දුවදරුවන් පිට අපේක්ෂාවක් තියෙන්නත් බෑ. ඒකෙන් ඒගොල්ල මරනවා කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. මණි කුණ්ඩල හුච්චල විසිකරනවා කියන එක නෙමෙයි. අපේක්ෂාව නෑ. අපේක්ෂා නැති චිත්තක්ෂණ ගන්න පුළුවන් බව දැනගත්තා නම් ඒක වටිනාකම නිවන වගේමයි ඒ වෙලාවේ ඒ මනුස්සයාගේ තියෙන එකත් එක බලනවා. ඉතින් ඒක ඉස්සලා කියන සම්පූර්ණ නීවරණයෙන් බර වෙච්ච කතාවක් මේක ගන්න බෑ කිය. නාස්තික හැකි සංඥාති තියෙන නොහැකි සංඥා නැති බැරි වෙන්න කෙනාට ඉස්ලාම දාන මොනම ක්‍රමකින් හරි කමන්නේ නැහැ. වර්තමාන මොකද ගන්න පුළුවන් මෙන්න මේ මේ ප්‍රයත්න ටිකක් කරන්න කියලා. යාට ඒ වෙලාවේ සම්පූර්ණ ඒකට සප්පාය කරනු අනුග්‍රහ කරනවා. දැන් තමයි සප්පාය කරනවා. සප්පාය මේක අවබෝධ කරගන්න පස්සේ මේ වර්තමාන මොකද කියනවා කියන එක කමඨා සූත්‍ර කරනවා කියන්නේ තාමත්ම ලේකි තාමත්ම ඍජුයි ඔන්නෝ චිත්තක්ෂණේ වැඩි කරගන්න කුමක් කළේද සියල්ල කරනවා අඳුර දුන්නට පස්සේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අන්නේක ඒක විශ්ින් ඉස්මතු වෙන එකක් නෙවෙයි ඒකට අපි අනුග්‍රහ කරලා ඒක මතු කරලා ගන්න ඕනේ ගත්තට පස්සේ අපි හිත යම් විදියකට මෙහෙවීමක් කරනවා මනසිකාරය පවත්නවා එතන තමන චේතනාවක් කරනවා අදිෂ්ඨානයක් මත කරනවා මේ මතු කරගත්ත මේ චිත්තක්ෂණය දෙකක් තුනක් හතරක් පහක් හයක් විදිහට එක දිගට පවත්තන්න මොකද්ද සුදුසු ක්‍රමය අනේ පවත්තන පවත්තන යන්න යන්න යන්න යන්න අර තේරෙනවා යොදන කාර්යය සහ මේ ශිල්ප ඥානෙ ප්‍රයෝග ඥාන වැඩි කරන්න වැඩි කරන්න දෙකට බලාගත්ත ගලකට කුණ්‍යක් කියලා ගහනකොට ගල හිමීටි මීටි මීටි මීටි ඈත් වෙනවා වගේ අර පැලෙයිද අර චිත්තක්ෂණය ටික ටික ටික ටික පැතිරෙනවා. ඉතින් ඉස්සරහට අතරම කියනනම් මේ ක්‍රමසාවිදි දාන ප්‍රයෝජන දාන්නේ කරන අනන්තවත් ක්‍රම කාරණා සර්වචනාසේ ඒකට නිබ්බාන ගාමී ප්‍රතිපදාවක් කියලා ප්‍රතිපදාවක් පෙන්නලා දීලා තියෙනවා. ඔබ ඒ නිසා මේ හිත වර්තමාන මොහොත පැවැත්වීමට සුවසේ සහැල්ලුවෙන් වාඩිලා ඉන්න ගමන් වාඩි ඉන්න බව දැනගෙන දැන් මේ වාඩි වෙලා ඉන්න කයේ හිතේ නැත්නම් මේ නාම රූප සංසිද්ධියේ මොකදයි හිද්ද වෙන්නේ කියලා බාහිරයට හිත යනවා වෙනුවට ඇතුළට හිත දාලා බලන එකට විපස්සනා කියලා කියනවා. බාහිර හිත යෑම නන්නත්තාය වෙනවා. කාමච්ඡන්දය. ඇතුළට හිත ගත්තනම් ඒක ඇතුළට බලනකොට තමයි පේන පටන් අර ගන්නවා. චේතනා පූර්වකව යම් වැඩ වගේක් කරනවා චේතනා විරහිතව යම් වැඩක් කරනවා චේතනා පූර්වක වැඩි තාමත්ම සංකීර්ණයි කර්මයට අහුව ඒ නිසා සර්වඥාන්සේ බැගෑවත්ව කියයි කියනවා ඉරියව්ව පවත්තම යම් ආකාරයකට කිසිම චේතනාවකින් තොරව අත්පයිනාලියට යන්නපා රූප බලන්න යන්නපා ශබ්දහන් යන්නපා පවත්තන ගමන් මේක ඇතුලේ මොකද්ද වෙන දීතිය කියලා බැලුවොත් සර්වඥාන්සේගේ ධාරා සංඛ්‍ය කල්පලක්ෂක පරිශ්‍රණ ප්‍රතිපලය තමයි එම ජීවත් වෙන කයක් නරතු කරන දින අන්තිම අඩුම අත්‍යන්ත අවශ්‍යතාවය තමයි හුස්ම. ඒකට නබෝ වේලාවකින් අතුරු ආබාධ නැත්තම් හුස්ම මතුවෙන පටන් ගන්නවා. ඒකට සතිය පිළිවිත පස්සේ කියලා ආනාපානසති කියලා කියනවා. හැබැයි ඒක උදුරන කියලා ගන්න බෑ. අම්බාගෙන ගිහලා අල්ල ගන්න බෑ. අයියෙන් පිඹලා හුස්ම අරගෙන ගන්න බෑ. අපිට කරන්න තියෙන්නේ උස්ම වැටෙන මට්ටමට යනකම් හිත තැම්පත් වෙලා. හිත තැම්පත් වෙන්නේ කොහොමද? කය හොඳට සමතුලිත කරලා. කය හොඳට සහැල්ලුවේ තියාගෙන ඒක ලෝකෙ උත්තම දේ. මේක තමයි ජීවන කියන්නේ. මේක තමයි මට අපේච්ච වටිනාම චිත්තක්ෂණේ ලෝකෙ කරපු උතුම්ම කුසලේ. ආන්නේ කුසලේ නිසා ඒක සමාදක් වෙලා කර පහදිලා ඉන්නකොට ඉන්නකොට හිත ඇතුළට නමුත් අනෝ කියන තරම් අල්ලෙන්නේ නැහැ. නමුත් කරගෙන කරන යන තමයි තේරෙන්නේ. ඒකට මේ නූලෙන් ඒ හුස්ම යටි නැටි තේරෙන පටන් ගන්නවා. විශල ගොරෝසුර තමයි වැඩේ. නමුත් කය හිත හුස්ම තැපපත් වෙගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා ගොරෝසුවට දැනෙන එක අල්ලනවට වැඩිය සූක්ෂමයි. මේ සියුම් වෙච්ච සූක්ෂම වෙච්ච හුස්ම දිගේ පිටට හිත යන්නේ නැතුව පවත්නවා කියන්නේ. ඒක මේක අපි කරපු දක්ෂතාවල ශිල්පවල අන්තිම සියුම්ම ශිල්ප තමයි ධාමත් මෙහෙමින් සිද්ධ වෙන මේ ආශාර ප්‍රසාද සද්ද නැද වේදනා නැද හිතවිලි නැද කෙලෙස් නැද තියාගෙන ඒකත් එක්ක තියෙන ගන්න දෙනවා බාධා කරගන්න නැතුව දිගට හිත පාතන්න පුළුවන් නම් ආනපන දන්න දැන් තමයි සහායක ලැබෙනවා කියලා යා නැත්තරම නැති මට වෙනවා තුනියකට එතකොට කාමේශා කාම සංඥා දුරු කරලා පස්සේ අර ආනාපානේ තුනීම කරගෙන ගියාට පස්සේ ඒක ඇතුළේ තියෙන ආනාපානේ මේ ආස්වාද ප්‍රසවාස වශයෙන් දෙක කරන් බැරි වුණාට තමයි ජීවත් වෙන බව දාන්නවා බැරිලා ක්ලාන්ත වෙලා නැහැ නිදිමත වෙලා නැහැ හී නුලේ මේ ආනාපාන විදිහට ගන්නවා එතකොට මේ රූපණාකාරය රූපවල ක්‍රියාකාරකම් මේ ආනාපානය සියුමුණාට පස්සේ විශේෂයෙන්ම දැනෙන්නේ මොකද්ද? යාන්ත පිළිමැණියක් පිළි. යාන්ත කම්පනය, චංචලය, කුකුගයිල, මොසුමක් සිසිලසක් විදිහට ඒ ආනාපානයේ කිය කටයුත්තේ තියෙන රූප ධර්ම වල රූපනාකාරය, පෙරලනාකාරය තේරෙන පටන් අර ගන්න යෝගාවචරයට එතකොට යෝගාචර දැනගන්නවා දැන් මේ සිද්ධිය දිහා බලන්නේ මිනිහෙක් ගෑණියෙක් භාවනා කරනවා කියන්නේ නෙමෙයි මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන රූපණ ආකාරය. රූප රූප. හෙලන කරලේ. උදේට බලන්න මේක වැඩ කරන්නේ එයාගේ න්‍යාය කප්පේට. අපිට තියෙන බලාගෙන ඉන්න එකයි මේකට මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් බේරුමක් නැතුව රූපය පිළිබඳව ආනපාන හරහා වෙන්න පුළුවන් ශක්තිය වෙන්න පුළුවන් පිම්බි නැතිව හරහා වෙන්න පුළුවන් මේ රූප පිළිබඳව අනුන්ගේ දයක් බලාගෙනවා නැත්නම් අපේක්ෂාවකින් තොරව නැත්නම් උපේක්ෂාවකින් රූපදියා බලාහිටුව ඊට යටින් කියන රූප සංඥාව කියලා කාමයට යටින් කාම සංඥාව තුළ තාමත් සමාන වෙයි කරාට අපේ රූපේ ගිවන් කරලා ඒක මේ වැඩ පිළිවෙල රූපවල තියෙන රූපණ ගතිය දැකලා එකක් ගෙවම් කරාට පස්සේ හිතෙන් රූප ආදල. හිතෙන් සංදාහන, හිතෙන් ගඳ බලන, හිතෙන් රස බලන, හිත ඇතුලේ අඩහීනක වාගේ පුදුමාකාර රූප සංඥාවක් එන්න පටන් ගන්නවා. එනිසා කාමේ සාකාම සංඥාව ගෙවම් කරපු කෙනාට පමණයි මේ රූප පිළිබඳ පිළිලා ගන්න පුළුවන් වෙන්නේ ඒ පාඩම්පත්‍ය හම් වෙන්නේ ඒ පාඩම්පත්‍ය දක්ෂ වෙච්ච කෙනාට තමයි රූප සංඥාව කියලා හිතට ඕනේ නම් ඕන දෙයක්ම වල පෙන්නන්න පුළුවන් ඕනම අදහසක් ඇත්තක් කරලා දෙනවා ඊට ගිය තැන ආදර රජ මාලිකාව සැරදී ඉතින් එතකොට ඒක නම් හිතනවා මේ ඇස් දෙක වහගත්තා පස්සේ වෙච්ච හොල්මනක්ද මේක නැත්තම් කාටත් ඔක්කොටම වෙන එකක්ද හරි අමාරු මේක. උරන දාලා බලන්න. නමුත් අනිත් දවසේ දෙතෙන්න වෙනවා. අනිත් දවසේ දෙතෙන්න වෙනවා. ප්‍රය වගේ කාමයේ සහ කාම සංඥාව අයින් කරපොකේනා. ඊගා විශේෂ වෙන්නේ රූපේ සහ රූප සංඥාව අයින් කිරීමේ වැඩ පිළිවෙල ගියාට පස්සේ තියෙනවා දැන් කි බුදුහාමුදුරේ යන පාර තමයි මේ යන්නේ. මේ එකකටවත් අපේක්ෂා කරන්න එපා. ඒ දවසේ මනින්ද ගන්නකොට කාමයේ සහ කාම සංඥාව නොලැබීවා කියලා අපේක්ෂා කරන්න දෙයක් නැහැ. එනවා. අනුබදාර විදිහටම අයින් කරන අයින් කරන රූපේ පේනවා. රූප රූප සංඥාව යන කොට. අන්න එතකොට පේනවා. ඒ ඔක්කොගම ශ්‍රීලං වල කියන්නේ මොකද්ද කම්පනයක්. කාමයේ කියලා කිව්වත් දඟලට ඩුවට්ටකට මොඩරකට ඩොක්කමකට කියන නටන්නේ කම්පණයම තමයි. කාම සංඥා කියලා කාමච්ඡන්දේ මොකක් කරන්නේ? එකතරක හිත තියාගෙන ඉඳන් දැන්දෝ හලාප්පණය. ඊට පස්සේ රූප කියන රූප කරන ගතිය. ඒත් කම්පණයට අරකට යටපත් වෙලා කරා. ඊට පස්සේ රූප සංඥා කියලා හිතට සාතහිනකොට රූප පේනකොට ඒ කම්පනයක් තමයි. මේ කම්පන චංචල වේග සියුම් කරන සියුම් කරන සියුම් කරන යනකොට ඊට තේරෙන පටන් අර ගන්නවා මේ දුක්ඛ සත්‍යයේ ප්‍රධානම ලක්ෂණය තමයි පෙළඹගන්නේ. ඒ නිතරම කුල්ලක දාලා හාල් කරනවා වගේ පොල් පොල් පොල් පොල් තමයි. ඒක ගොරෝසුම කියන කාමයේ පිළිම කියලා. ඒ යටින් කියන කියන කාම සංඥා පිළිම කියලා. ඊට යටින් කියන කියන භූප පිළිම කියලා. ඊට පස්සේ යටින් කියන භූප සංඥා පිළිම කියලා. මොකද මේක ඉවර කරන්න බෑ. අයින් කරන අයින් කරන ලෝණ ගිනිය පොත් අරගෙන අරගෙන අරගෙන යනවා වගේ. යන්න යන්න තව එකක් මතුවෙනවා. එන්න එන්න සිව්. එන්න එන්න පුංචි. ඒවක් කරන ගම කරන ගියාට පස්සේ ඕනේ නම් සමතක මේක කියන්න පුළුවන්. ආකාසානංචයන කියලා කම්පනයක් තියෙනවා. ඉතින් අනිත්‍ය විඥානංචයන කියන්නේ පුංචි කම්පනයක්. ඊටත් ඉතින් ආකින්චඤ්ඤායන කිසිම කම්පනයක් නැහැ කියලා කියනවා. ඉතින් ඒක තුර තරගන්න කෙනෙක් නැහැ. ඒක දැනගන්නේ ඊට පස්සේ කම්පන අන්තර ඇත්තෙත් නැති නැත්තෙත් නැති නිම සංඥා නාසඤ්ඤායද ගියාට පස්සේ පේන ඉඳලා ආවේ කම්පන නැත්නම්. ඉතින් මේ විදිහට මේ කම්පන වේග හරහා ඉතාමත් සංසිද්ධියකට යන්න පුළුවන්. ඉතින් සංහිඳියාවට ගියාට පස්සේ තේරෙන පටන් අරගන්න මේ කම්පන චංචල මගේ නෙවෙයි. ඒවා මගේ මටත් මගේ ආත්මයක් නෙවෙයි මමත් නෙවෙයි. ඉතින් මෙව අල්ලන ගැහෙන එක නෙමෙයි අපේක්ෂාව කියන්නේ. මේ කම්පණයේ දරුවා මගේ, මේ මැනික මගේ, මේ මණිකුණ්ඩලේ මගේ කියලා අල්ලගත්ත ගමන් යකටෙන් බැඳලා වැඩිය. දඬු කඳේ ගැහුවට වැඩිය. කිත්නම් කමකින් බැඳලා වැඩිය. මේවට අහු වෙනවා. අපි දාන සියුම් තැන්කම් කම්මේ කම්පන චංචලොත් කියන මේ පෙළන ගතිය තාන ගතිය දැක්කම ගුරුසු කළෝ ගුරුසු දුකක් කියලා හිතා ගන්නවා. සියුමට ලෝ සියුම් දුකක් කියලා හිතා ගන්නවා. ඊවක් කරන ඊවක් කරන ගියාට ජීවත් වෙන තාක්කල් මේ කම්පණය අයින් වෙන්න නම් බෑ. සෝපදීජේසිනි පාන දාතු කියන ඥානය අයින් කරන්න බෑ. නමුත් ඊටාම අඩු මට්ටමින් බලන්න මම යම් ප්‍රමාණයක සම්මා වාචාව පාර්ථනා කරන්න බැරි නිසා කතා කරනවා. සමා කමන්තය පාතනවා අතෝල්ල නැතෝ කටෝල්ලන්න බෑනම නිසා අපි යම් ප්‍රමාණයක ආසාවක් කරන්න ඕන ජීවන රටාවක් තේරුම් අරගන්නවා අනුත් තමන්ට කරදර නොවන මත්තට අනාගතයට කරදර නොවන ජීවන රටාවක් අර පිටමැසුන් දාගේ ජීවිතනාල කම්පන වේග පුළුවන් තරම් අඩුවෙන් පවත්න්න යන්න යන්න යන්න යන්න අවශ්‍ය වෙයි කම්පන චංචල වේග වැඩි වෙන්න වැඩි වෙන්න ආතතිය සහ අසහනය වැඩි වෙලා අකාලේ යන්නේ ඉතින් සාමේ බන්ධන බද මට්ටමෙන් නතර කරලා චිත්ත විවිකේ ගත්ත කෙනාට තමයි නිහාන දෙන්නේ සාරය. සියුම් සමීකරණය හරහා සම්පූර්ණයෙන්ම කම්පන නැති කිරීම නෙවෙයි මෙතන කරන්නේ මේ කම්පන වලින් අපේක්ෂාව නැති කරගන්න. ඒ වගේ අපේක්ෂා නැති කරලා උපේක්ෂා වෙනවා. එතෙන්ට තමයි තේරෙන්න මේක මේ ඥානෙ විසඳන ගැටයක්. කාමවත් වයින් කරලා සමත ක්‍රමයට කරන කාමවත් වයින් කිරීමක් වෙන චේතෝ මේ විදිහට කල්පනා කරලා කියලා ගලවන ගැටේද කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. දෙක ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මේ කාමභෝගික ජීවිත ගත කරන ඒ නැත්තම් අමුදරුවන් රකින්න ගවල් දරුවන් රකින්න නැත්තම් අර ප්‍රඥා විමුක්තිය ටිකක් ගෝචර වෙන ගැටියක් නිසා පසුගිය කාලේ ඒ වගේ කාමභෝගී ලෝකවල භෞතික සම්පත් තියෙන තැන් වල භාවනා කරන පිළිසෙ කියලා කියනවා. ඒ අතර සූක්ෂම ක්‍රමේ ප්‍රඥා දිවියන් ගමන ඉතින් මම හිතුවා මේ පිළිසකට උගක් වෙලාට අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒ සම්පූර්ණ අභික්‍රමණය කරන්න පුළුවන් තරම් අත්‍යක් නැති නිසා ඇත්තට තීන්දු කරගන්න වෙනවා මේ අභිනිෂ්ක්‍මණය කිරීම හරහා භෞතික වයින් කිරීම හරහා ඒ සමත ක්‍රමයට අපිට මේකට පාරක් තියෙනවා. චේතුමුත්තේදී තෘෂ්ණාවත් එක්කයි වැඩ කරන්නේ. ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ අවිද්‍යාවත් එක්කයි වැඩ කරන මේ වගේ දේවල් තිබුණාට අල්ලපදා ගන්න එක. දොඩක් කරක් බදා ගන්න ගෙනියනට එකක් අතම්බුනේ. එකක් ගන්න මිනිහට ඒක අතට එන්නේ. ඔය කාම වස්තු දොඩක් වල බදා ගන්න කියාවට එකක්. ගොඩාක් අල්ලන්නේ යාර මොකක්ද තුනේ සතමට අවශ්‍ය ප්‍රමාණයක් කරගෙන මේකසේ බොහෝ පරිතොඩන්තියේ මෙතිය කඩන නරක ළමයි එමනම් වී අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කියලා ඒ ගෙඩි කඩන කෑවොත් මේ සංසාරේ මේ ලෝකේ මේ තරම්ම කුලල් කාගන්න දෙයක් නෑ මේ තරම්ම බලවතාලා සල්ලියකට වෙලා දුක්කතර උලාකාණ්ඩ වෙන දේකුත් නැහැ. ඒ නිසා එවැනි ජීවිතයකට ගත කරන මාසේ නිවන් නොදැක්කා. පුදුමාකාර ආර්ථික ක්‍රමයක් ලෝකෙට පෙන්නනවා. පුදුමාකාර විදිහට පරිසර දූෂණයයි. පුදුමාකාර විදිහට තව කෙනෙක් දූෂී කිරීම අහිමි කරනවා. පුදුමාකාර තමයි චිත්ත ප්‍රවෘත්තිය. දූෂණය කිරීම අහිමි වෙනවා. කාම ලෝකේ ඉන්න තරමගේ සිද්ධි බවට නැහැ. ජේස් මොන්ටෝ එකක් බන්නවා වෙන්නේ. සතර පහකින් නිදෙලා. ඉතින් සා මේ බණාව කට්ටිය නැවත නැවත සතර පහවල තමවා. උදාහ කවදාහරි කෙලින් හිතනවට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරමි. සෞඛ්‍ය ධර්ම දේශනා මෙතෙන් නැතර කරනවා කියලා දිනාට සනසුදා වේවා. සාදු සාදු